දැන් කියනවා එක්සත් ජාතික පක්ෂයේ ඵලයට ආව ආපහු ත්‍ස්තවාදයයි කියන. ත්‍ස්තවාදය කොහොමද එන්නේ? කොටි සංවිධාන නැති කරා නම් අපේ හමුදාව. ඒක බාරව ඉන්න දක්ෂ ආරක්ෂා ඇමතිවරයෙක් ඉන්නවා. එතුමා තමයි රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා මම කියන්න කැමතියි. අපි විතරක් නෙවෙයි මුළු සංධානයම එකග වුණා. 19 වෙනි සංශෝධනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ආරක්ෂා විෂය බාර දෙන්න ආරක්ෂාම තියෙන බාර එක මට තියෙන චෝදනාවක් නෙමෙයි. Tamange නායකයට විරුද්ධව තියෙන චෝදනාවක්. මෙතන ප්‍රසිද්ධියේ චෝදනා කරන්න මට නෙමෙයි. ඒක කරන්නේ ආරක්ෂක ඇමති ජනාධිපතිට ඊළඟ ආණ්ඩුවේ. ඒ තනතුරු ස්ථිරයි.